ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාමයේ බොරලස්ගමුව ශ්‍රී සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති වස්නාහිර පළාත සහිත කොළඹ නවතොට මුනේ ප්‍රධාන අධිකරණ සංකනායක අධ්‍යාපනපති පූජනීය සූර්යගොඩ සිරිධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස අට්ඨ පහරාද ඉමස්මින් ධම්ම විනයේ අච්චාරියෝ අම්භූතෝ ධම්මා යේ දිස්වා දිස්වා බික්ඛු ඉමස්මින් ධම්ම විනයේ අභිරාමන්ති සුපින්වත්නි ධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීමට ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන වේලාව. පින්බතුනි අද ධර්ම දේශනාවක් පවත්වන්නට මං මාතෘකා කළේ අංගුත්තර නිකායේ අටවෙනි කාණ්ඩයට ඇතුළත් සූත්‍ර ධර්මයකින්. මේ සූත්‍ර ධර්මය හඳුන්වනවා පහාරාද සූත්‍රය කියලා. මේ පහාරාද සූත්‍රය බුදුරජාන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ පහාරාද කියන අසුරේන්ද්‍රයාට. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය බලනකොට උන්වහන්සේ විවිධ ක්‍රමවලට ධර්ම දේශනා කළා තියෙනවා. සමහර අවස්ථාවලදී දේශනා කළා තිබෙනවා. සමහර අවස්ථාදී දේශනා සාකච්ඡා කළා තිබෙනවා. සමහර කෙනෙක්ගෙන් ප්‍රශ්න කරමින් දේශනා කළා තිබෙනවා. මේ විදිහට විවිධ ක්‍රම අනුගමනය කළා තිබෙන බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන අවස්ථාවන් වලදී. දැන් මේ පහරාද සූත්‍රයත් එබඳු විශේෂිත අවස්ථාවක දේශනා කළද සූත්‍ර ධර්මයන්. එදා අසුර කියලා පිරිසක් හිටියා. මේ අසුර පිරිසේ කණ්ඩායම් තුනක් තිබුණා. ඒ කණ්ඩායම් තුන තමයි එක කණ්ඩායමක් වේපචිත්ති. අනෙක් කණ්ඩායම රාහු. අනෙක් කණ්ඩායම පහරාද. මේ කණ්ඩායම් තුනෙන් පහරාද කියන කණ්ඩායමේ නායකයා කල්පනා කළ දවසක් මේ බුදු ගුණ දැනගෙන බුදුරජාන් වහන්සේව දකින්න යන්නට ඕනේ බුදුරජාන් වහන්සේව හමු වෙන්නට යන්න ඕනේ කියලා කල්පනා කළා. අද කල්පනා කරලා හෙට බුදුහාඳුර මුණ ගැහෙන්න ගියේ නෑ. වසර 11ක්ම මේ කාරණය පිළිබඳව සිතින් සිටුවා. වසර 11කට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට මේ පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාන් වහන්සේ වැඩ සිටිය ස්ථානයට පැමුණා. මේ කාලේ බුදුරජාන් වහන්සේ වේරංචා නගරයේ නලේරු කියන කොහොඹ ගහක් යට වැඩ සිටියා. ඒ ස්ථානෙට තමයි පහරාද පැමුණුනේ. ඒ පහරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා එකත් පස්සක වාඩි වුණා. බුදුරජාන් වහන්සේ මේ පහරාදගෙන් අහනවා පහරාද අසුරයෝ මේ මහ මොහොත පිළිබඳව සිත් අලවගෙන ජීවත් වෙනවට. ඒ කියන්නේ මේ මහා මොහොතේ ජීවත් වෙන්නේ කැමැත්තෙන්ද? එතෙන්දී පහරාද පිළිතුරු දෙනවා එහෙමයි ස්වාමීන්. අසුරයෝ මහා මොහොත පිළිබඳව සිත් අලවා ජීවත් වෙනවා. මහා මොහොතට හරි කැමැති. ඒ කියන්නේ බුදුහාමුදුර අහනවා පහරාද මේ අසුර පිරිස ඇයි මහ මුහුදට ආදරේ? ඇයි මහ මුහුදට මෙච්චර හිතවත්? මොකද්ද මහ මුහුදේ තියෙන ආශිර්වාද බව කියලා මේ පහාරාද අසුරේන්ද්‍රයාගෙන් බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කරනවා. කුමක් දැකලාද මේ මහ මුහුද පිළිබඳ මෙච්චර හිතවත් බවක් අසුරේන්ද්‍රය දක්වන්නේ? එතෙන්දී පහරාද කියනවා බවත් ගෞතමයන් වහන්සේ යම් අසිරිමත් බවක් නැවත නැවත මුහුද දකින්න ලැබෙනවා නම් ඒ බඳු සිත් ඇද ගන්නා ලක්ෂණ අටක් මහ මුහුදේ තියෙනවා. ඒ අසිරිමත් අద్භූත මුහුදේ තිබෙන ලක්ෂණ නිසා අසුරාය මහ මුහුදට හරිම ආදරේ. මහමෝදට හරිම හිතවත්කමක් දක්වනවා. ඒ ගමන මේ පහරාදා සුරේන්ද්‍ර කියනවා ස්වාමීනි මේ මහමුහුදේ තිබෙන අසිරිමත් අද්භූත ජනක ලක්ෂණ 8ක් පිළිබඳව මෙබඳු හැඟීමක් ඔවුන් ළඟ තිබෙනවා. දැන් මේ අසුරේන්ද්‍ර නායක පහරාද කියන ස්වාමීනි මහා මොහොතේ තිබෙන අසිරිමත් ස්වභාවය මෙන්න මේකයි. පළවෙනි එක. මහා මොහොතේ තිබෙනවා පිළිවෙලින් ගැඹුරු වීමක්. පිළිවෙලින් ගැඹුරු වීමක් තිබෙනවා. මහා සමුද්දෝ භන්තේ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ නින්නෝ මහා මොහොත පිළිවෙලෙන් තමයි ගැඹුරු වෙන්නේ. මහා මොහොතේ ආරම්භයේම ගැඹුරක් නැහැ. පිළිවෙලෙන් තමයි ගැඹුර කරා ගමන් කරන්නේ. ඒ වගේම අනුපුබ්බ පෝණු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා මොහොත පිළිවෙලෙන් තමයි නැවිලා තියෙන්නේ. ඉදිරියට නෙරා ගිහිලා තිබෙන පිළිවෙල. අනුපුබ්බ පබ්බහාරෝ ස්වාමීනි මහමෝද පිළිවෙලින් ඉදිරියට බර වෙලා තිබෙනවා ආදීෙහිම ගැඹුරු වීමක් නැහැ මහමෝද පටන් ගන්නකොටම ගැඹුරු බබක් දකින්න ලැබෙන්නේ නැහැ නේ ආයත කේනේව පපාතු ආරම්භයේම මහමෝදේ ගැඹුරු බවක් දකින්න ලැබෙන්නේ නැහැ. ස්වාමීනි මේ තමයි මහමූද තිබෙන අසිරිමත් පළවෙනි කාරණය. මහමූද පිළිවෙලෙන් ගැඹුරු වෙනවා පිළිවෙලෙන් නැමුණා වෙනවා පිළිවෙලෙන් ඉදිරියට බර වුණා වෙනවා මේක මහමෝධයේ තිබෙන අසිරිමත් ලක්ෂණයක් දෙවනුව මේ තැනැත්තා බුදුරජාන් වහන්සේට පැහැදිලි කරනවා මහා මූදේ තිබෙන දෙවෙනි අසිරිමත් ලක්ෂණය. පුනච පරං බන්තේ මහා සමුද්දෝ තිත ධම්මෝ වේලං නාතික්කමති බුදුහාමුදුරනේ මේ මහා මුහුදේ වෙරළ ඉක්මවා යන්නේ නැහැ. ස්වාභාවික මහමුහුද වෙරළ ඉක්මවා යන්නේ නැහැ. වැලි ගහගෙන ගහගෙන යනවා ගිහිල්ලා වෙරළ ළඟින් නතර වෙනවා. යම්පි බන්තේ මහා සමුද්දෝ තිත ධම්මෝ වේලං නාතික්කමති අයං බන්තේ මහා සමුද්දේ ද්විතියෝ අච්චරියෝ අබ්බූතෝ ධම්ම මේ තමයි ස්වාමීනි මහ මොහොතේ තිබෙන දෙවෙනි අසිරිමත් අద్භූත ජනක ලක්ෂණය. වෙරළ ඉක්මවා යන්නේ නැහැ මහ මොහොත. ස්වාමීනි තුන්වෙනි ලක්ෂණය මේ මහ මොහොත මලමිනි තියාගෙන ඉන්නේ නැහැ. නරක වෙච්ච දේවල් මහමුදේ තියාගෙන ඉන්නේ නැහැ. ඉක්මනින්ම රැළ ඇවිල්ලා ගොඩට ගහනවා. මේකත් මහමුහුදේ විශේෂ ලක්ෂණයක්. පුනච පරං බන්තේ මහා සමුද්දෝ න මතේද පුනුපේන සංවසති. මලමිනි සමග වාසයක් නැහැ මහමුද. මලමිනි සියල්ලක්ම ගොඩට ගහන. ඒකත් මහා මොහොතේ විශේෂ ලක්ෂණයක්. දැන් සමහර කෙනෙක් නම් කුණු එකතු කරගන්නවනේ. දැන් වර්තමාන සමාජයේ ඉන්න මිනිස්සු කුණු එකතු කරගන්නවා, ලං කරගන්නවා. නමුත් මහා මොහොතේ ස්වභාවයක් නැහැ. මහා මොහොත කුණු ඉවත් කරනවා. මලමිනි ළඟ තියාගන්නේ නැහැ. ඒවා ගොඩට ගහනවා. මේක මට ගැළපෙන්නේ නැහැ කියලා ඉවත් කරනවා. නුසුසු දෙයක් ආවහම ඒ ඉවත් කරගන්න. ස්වාමීනි මේ තමයි මහ මුහුදේ තවත් විශේෂ ලක්ෂණයක්. ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහ මුහුදට විවිධ ගංගා වලින් ජලය ගලාගෙන එනවා. ඒ කියන්නේ ගංගා නම් ගඟෙන් ගලාගෙන එනවා. යමුනා ගඟෙන් ගලාගෙන එනවා. අචිරාවති කියන ගඟෙන් ගලාගෙන එනවා. ඒ වගේම මහේ ගඟෙන් ඒ වගේම සරබු ගඟෙන් ජලාශය ඇවිල්ලා මහ මුහුදට වැටෙනවා. මහ මුහුදට වැටුණට පස්සේ ඒ ජලෙහි ભેදයක් නැහැ. මං යමුනා ගඟෙන් ආව වතුර, මම සරබු ගඟෙන් ආපු වතුර, මම අචිරවතී ගඟෙන් ආපු වතුර කියලා වෙන් වෙන්නේ නැහැ, බෙදීමක් නැහැ. මේ මහ මුහුදට වැටුණට පස්සේ මහ මුහුදේ ජලය ඔක්කොම එක සමානයි. වෙනසක් නැහැ. ස්වාමීනි මේ මහ මුහුදේ තිබෙන විශේෂ ලක්ෂණයක් විවිධ ගංගා වලින් වතුර ආවට මොකද වෙනසක් නැහැ. මහ මුහුදේ ජලය කියලා තමයි සලකන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ මහ මුහුදට ජලය ගලාගෙන එනවා මහා ගංගා වලින් ගලාගෙන එනවා කුඩා ගංගා වලින් ගලාගෙන එනවා ඒ වගේම අහසින් වැසි වසිනවා ඒ කොච්චර වතුර ආවත් මහ මුහුදේ වතුරවල අඩුවීමක් හෝ වැඩිවීමක් හෝ එමෙතම් පිරුණු බවක් හෝ පේන්නේ නැහැ කොච්චර වතුර ආවත් මහ මුහුදේ ජලය වැඩි උනායි කියලා පේන්නේ නැහැ දැන් අපි සමහර විට කියනවා අද මුහුද රළුයි අද මුහුද සැඩයි කියලා කිව්වට මුහුදේ වතුර වැඩි කියලා කියන්නේ නැහැ. ඒසා ස්වාමීනි මහ මුහුදේ තිබෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි අසිරිමත් අద్භූත ලක්ෂණයක් තමයි විවිධ ගංගා වලින් ජලය ආවත් වැසි ජලය ලැබුණත් මහ මුහුදේ ජලයේ වැඩිවීම පිරුණු බවක් පේන්නේ නැහැ. ඒ වගේම ස්වාමීනි තවත් එක ලක්ෂණයක් තිබෙනවා මහමූදේ ඒ තමයි මුහුදේ තිබෙන වතුර එකම රසයි. පුනච පරං බන්තේ මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ. එකම රසයයි තිබෙන්නේ ඒ ලුණු රස පමණයි. වෙන කිසිම රසයක් නැහැ. ලංකාවේ කෙළවරින් ගිහිල්ලා මුහුදෙන් ගත්තත් වතුර වෙනත් රටකින් මුහුදෙන් වතුර ගත්තත් එකම ලුණු රසයි තියෙන්නේ. වෙනසක් නැහැ. ලෝණ රසෝ යම්පි බන්තේ මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ. එකම රසයයි තිබෙන්නේ ඒ තමයි ලුණු රස. අයං බන්තේ මහා සමුද්දේ චට්ඨෝ අච්චරියෝ අබ්බූතෝ ධම්මෝ මේ තමයි මහමූදේ 6 වෙනි අසිරිමත් අද්භූත ලක්ෂණය කියලා මේ පහරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාන් වහන්සේට පැහැදිලි කළා. ඊළඟට හත්වෙනි කාරණේ හැටියට මේතු බදක් වැඩම ස්වාමීනි මේ මහා මූදේ තිබෙනවා නොඑක් රත්න නොඑක් රත්න තිබෙනවා බොහෝ රත්න තිබෙනවා. සමහර විට මේ මහත් මුහුදේ තිබෙනවා මුතු තියෙනවා. මණික් තිබෙනවා. වෙරළුමිණි. ඒ වගේම සක් ශිලා පබළු ආදී මේ නොඑක් ආකාරයේ මුතු මණික් මහ මුහුදේ තියෙනවා. මේකත් විශේෂ අස්රිමත් අද්භූත ලක්ෂණයක් මහ මුහුදේ. හැමතැනම නෑනේ මේ කියන රත්රන් જાති. මේ කියන මුතුමැණික් හැමතැනම නැහනේ. හැම ජලාශයකම නැහනේ. මහමූදේ තමයි මේ සියම රත්නයන්ට ආකර ස්ථානය. පුනච පරං බන්තේ මහා සමුද්දෝ බහු රතනෝ අනේක රතනෝ බොහෝ රත්න තිබෙනවා නොඑක් රත්න තිබෙනවා අටවෙනි අසිරිමත් ලක්ෂණය තමයි මෙතුමා දක්වන්නේ පුනච්ච පරං භන්තේ මහා සමුද්දෝ මහතං භූතානං ආවාසෝ ස්වාමීනි මේ මහා සමුද්‍රය බොහෝ සත්වයන්ට වාසස්ථානයක් මහා මොහොතේ ඉන්නවා තිමි කියලා මාළු జాතියක් ඒ වගේම තිමින්ගල ඒ වගේම තිමෙර පිංගල අසුරා නාගා ගන්ධප්පා මේ වගේ විවිධ සත්වයන්ට වාසස්ථානයක් මහ මොහොත දැන් මේ විදියට පින්වතුනේ මහ මොහොතේ අසිරිමත් අද්භූත ලක්ෂණ අටක් පැහැදිලි කළාම පහරාදට ඊළඟට ප්‍රශ්නයක් ඇති වෙනවා බුදුහාමුදුරන්ගෙන් අහන්න. පහරාද බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දැන් අසුරේන්ද්‍ර වශයෙන් මම පැහැදිලි කරනවා අසුර පිරිස මේ මහ මොහොත කෙරෙහි දකින්ට ලැබිච්ච මේ අසිරිමත් ලක්ෂණ නිසා නැවත නැවත මහ මොහොත කෙරෙහි ඇලුම් කරනවා ආදරය දක්වනවා ස්වාමිනී මට තියෙන ප්‍රශ්නයක් භික්ෂුන් වහන්සේලා ස්වාමින් වහන්සේලා මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසය කරනවාද මේ හැම හාමුදුරු කෙනෙක්ම ධර්ම විනය කරේ බොහොම ආදර කරුණාවෙන් බොහොම ඌමනාකමින් කටයුතු කරනවාද බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඔව් මගේ ධර්ම විනයෙහි භික්ෂුන් වහන්සේලා බොහෝමත්ම සිත් ගන්න ආසුරව ජීවත් වෙනවා ඒ ගමන අහනවා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා නැවත නැවත මේ ධර්ම විනයේ සිත් ඇදගෙන ජීවත් වන්නේ කවර අසිරිමත් ලක්ෂණයක් නිසාද? එතෙන්දි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පහරාද ඔබ කිව්වනේ මහා මුහුදේ තිබෙනවයි කියලා අසිරිමත් ලක්ෂණ 8ක් අద్භූත ලක්ෂණ 8ක් එයින් පළවෙනි කාරණය තමයි ඔබ කිව්වේ මහා මුහුද ආරම්භයේම ගැඹුරු නෑ ඒක පිළිවෙලින් ගැඹුරට යන්න. ඒ වගේ තමයි මගේ මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම විදෙහි තිබෙනවා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා මගේ ධර්ම විදෙහි අනුපිළිවෙලක් තිබෙනවා සීල සමාධි ප්‍රඥා සීලේ දිනු කරලා සමාධිය දිනු කරලා ප්‍රඥාව දිනු කරගෙන මේ ගමන් මගේ ආයුතුයි ඒ වගේම අනුපුබ්බ කිරියා පිළිවෙලෙන් යා යුතු ක්‍රියාපිළිවෙතක් තිබෙනවා. ඒ තමයි දුතංග පුරන්ට උන්. තෙලස් දුතංග පුරන්නට උන්. පාංශකූල දුතංගය ඒ වගේම පිණ්ඩපාතික දුතංගය ඒ වගේම සපදාන චාරිකාව මේ විදිහේ දුතංග 13ක් තිබෙනවා මේවා පිළිවෙලෙන් පුරන්ට ඒ වගේම අනුපොබ්බ පටිපදා පිළිවෙලෙන් යා යුතු මගක් තිබෙනවා. ඒ තමයි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධිය දක්වා පිළිවෙලකට ගමන් කරන්න මේ විදිහට ආර්ය විනයෙහි භික්ෂුන් වහන්සේලා කැමැතිව ඒවා අනුපිළිවෙලට පුරමින් ගමන් කරනවා. මේ තමයි මගේ ධර්ම විනයේ තිබෙන පළවෙනි අසිරිමත් ලක්ෂණය. ඒ වගේම දෙවෙනි ලක්ෂණය තමයි දැන් ඔබතුමා කිව්වා වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියලා මහා මොහොත. පහරාද මගේ භික්ෂු සංඝයා මයා ශාවකානම් සික්ඛාපදං නාතික්කමන්ති මගේ ශාවක මනස්ක පිරිස මා විසින් දේශනා කළ මා විසින් පැන වූ ශික්ෂාපද ඉක්මවා යන්නේ නැහැ. මගේ අනුගාමික පිරිස ශික්ෂාපද අනුගමනය කරනවා ඒවා කඩා බිඳ දමා යන්නේ නැහැ. ඒ තමයි මගේ වික්ෂුන් වහන්සේලාගේ ධර්ම විනය තිබෙන දෙවෙනි අසිරිමත් ලක්ෂණය කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. තුන්වෙනි කාරණාව හැටියට පහරාද ඔබ දැක්වා මහා මුහුදේ අසිරිමත් ලක්ෂණයක් තිබෙනවා මලකුණු සමග ජීවත් වෙන්නේ නැහැ කියලා. මගේ ධර්ම විනේහි කටයුතු කරන භික්ෂුන් වහන්සේලාද අපිරිසිදු අය සමග වාසයක් නැහැ. දුසිල්වත් අය සමග වාසයක් නැහැ. එබඳු කෙනෙක් හමු වුණොත් එයාව ඉවත් කරනවා. එදා බුදුරජාන් වහන්සේගේ කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් නොගැලපෙන විදියට බුදුරජාන් වහන්සේ ළඟ හැසිරුණාම බුදුරජාන් වහන්සේ වැඩ සිටින තැන නොගැලපෙන විදිහට හැසිරීම නිසා මුගලන් හාමුදුරුව එම භික්ෂුන් වහන්සේට පළවෙනි වතාවට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට අවවාද කරලා එතන ඉවත් කළා. ඉවත් කළා දොර වැහුවා. එළියට දාලා දොර වැහුවා. අන්න අපිරිසිදු කෙනෙක් සමග සංඝ එකමුතුවක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන පහරාද මගේ ධර්ම විනෙහි යෙදිලෙන භික්ෂුන් වහන්සේලා අපිරිසිදු නොගැලපෙන අය ඉවත් කරලා තමයි ජීවත් වෙන්නේ. යමෙක් ඇතුළත කුණු වෙලා නම් කෙලසුන් විසින් තෙත් වෙලා නම් ඒ බඳු අය ඈත් කරලා තමයි ජීවත් වෙන්නේ. එකට සංවාසයක් නැහැ. එකට වසීමක් විසීමක් නැහැ. කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ තමයි මගේ ධර්ම විනීත වෙන තුන්වෙනි අසිරිමත් කාරණය. හතරවෙනි කාරණය හැටියට දක්වනවා බුදුරජාන් වහන්සේ පහරාද ඔබ මතක් කළ මේ මහා මුහුදට විවිධ ගංගා වලින් ජල එනවා කියලා. මගේ සම්බුද්ධ ශාසනයටත් විවිධ පැතිවලින් ශ්‍රාවකයෝ එනවා. බ්‍රාහ්මණ කුලයෙන් එනවා. ශස්ත්‍රය කුලයෙන් එනවා. වෛශ්‍ය කුලයෙන් එනවා. ශූද්‍ර කුලයෙන් එනවා. ඒ සියලු දෙනාම මේ ශාසනයට ඇවිල්ලා පැවිදි වුණාම අර පළවෙනි නංගොත් සියල්ලක්ම ඉවත් කරලා සත්‍ය පුත්ත කියන පොදු නාමෙන් හඳුන්වනවා. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ පුත්‍රයෝ ශ්‍රාවකයෝ කියලා හඳුන්වනවා. හරියට මහා මුහුදට එන විවිධ ගංගාවල ජලය මහා මුහුදේදී එකම නමකින් හඳුන්වනවා වගේ මගේ ශාසනයට ඇතුළත් වෙන විවිධ ඒ ගෝත්‍ර වලින් පැමිණෙන අය සියල්ලක්ම එකයි මගේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණාට පස්සේ මේකත් මගේ සම්බුද්ධ ශාසනයේ ආර්ය විනයේ තිබෙන අසිරිමත් ලක්ෂණයක්. ඒ වගේම පහරාද මේ ලෝකේ මහ මෝදට විවිධ ගංගා වලින් වැස්සෙන් ජලය ආවහම අඩුවීමක් වැඩිවීමක් පිරිච්ච බවක් පේන්නේ නැහැ. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනයට විවිධ පැති වලින් ඇවිල්ලා සසුන් ගත වුණාට පස්සේ ඒ ඇත්තෝ අවබෝධ කරගන්න ධර්මය නිසා ඒ ඇත්තෝ නිවන් අවබෝධ කරගන්න නිවන් අවබෝධ කරගත්තට පස්සේ ඒ නිවනේ පිරීමක් හෝ ඉතිරීමක් හෝ වැඩිවීමක් හෝ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවන් අවබෝධ කරගෙන නිවනට ගියාම එහි ඉතිරි පැතිරී යාමක් නැ ඕනෑ කෙනෙකුට නිවන් අවබෝධ කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒසා සීමාවක් නැ නිවන් අවබෝධ කරගත යුතු ඕනෑම කෙනෙකුට ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කළ හැකි බව බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒකත් මේ ධර්ම විනයෙහි තිබෙන අසිරිමත් ලක්ෂණය. කෙනෙකුට පුළුවන් කෙනෙකුට බෑ කියලා වෙන් කළේ නෑ. හැම කෙනෙකුටම පුළුවන් අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියන ක්‍රමයට මේ සම්බුද්ධ ශාසනය යෙදුනොත් නිවන් අවබෝධ කර ගැනීම කාටවත් බාධාවක් නොවන බව බුදුහාමුදුරුවෝ දේශනා ඒ වගේම තවත් කාරණයක් හැටියට දක්වනවා බුදුරජාන් වහන්සේ පහරාද මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ මහ මුහුදේ රසය ලුණු රසයි ඒ වගේම අයං ධම්ම විනයෝ ඒක රසෝ විමුක්ති රසෝ මේ ධර්ම මෙනෙහි තිබෙන එකම රසය මොකද්ද විමුක්ති රසයයි විමුක්ති රසෙත් විවිධ රස නැහැ. සාරිපුත්ත හාමුදුරන් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ විමුක්ති රසයේ වෙනසක් නැහැ. උන්වහන්සේලා අවබෝධ කරගත්ත විමුක්ති රසය බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්ත විමුක්ති රසය එකම රසයයි කියලා උන්වහන්සේ දේශනා කළා. මහමෝදේ ලුණු රසසේම විමුක්ති රසයේද වෙනසක් නැහැ. ඒ තවත් කාරණයක් තිබෙනවා පහරාද මේ මහා මුහුදේ විවිධ රත්න තිබෙනවා කියලා ඔබතුමා කිව්වා. මේ ධර්ම විනයේ තිබෙනවා විවිධ රත්න. නොඑක් රත්න තිබෙනවා. මුතු මැණික් තිබෙනවා. මහා මුහුදේ. ඒ මුතු මැණික් හා සමාන වටිනා රත්න මගේ මේ ධර්ම විනයේ තිබෙනවා. මොනවද මගේ ධර්ම විනයේ තිබෙන මුතු මැණික්? චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංචින්ද්‍රයානි පංච බලානි සත්ත බොච්චංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මුතුමැණික් මගේ ධර්ම විනයෙහි තිබෙනවා මගේ ධර්ම විනය නැමැති මහා සාගරයේ තිබෙන වටිනා සාරගර්භ මුතුමැණික් මොනවද? සතර සතිපට්ඨාන. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන සතර යෙද්දිපාද. ඒ වගේම නූපං අකුසල් නූපදවා ගන්න උත්සාහය. උපන් අකුසල් යටපත් කර ගන්න උත්සාහය. නූපං කුසල් උපදව ගන්න උත්සාහය. උපං කුසල් දියුණු කර ගන්න උත්සාහය. මේ සතර සම්‍යක් ප්‍රධාන වේරය. පංච ඉන්ද්‍රිය සද්ධා සති විරිය සමාධි ප්‍රඥා. පංච බල සද්ධා සති විරිය සමාධි ප්‍රඥා. සත් බොජ්ජංග ධම්මවිතය සති විරිය පීතිපස්සද්ද සමාධි උපේක්ඛා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ ධර්ම විනය නැමැති මහා මොහොතේ තිබෙන වටිනා මුතුමැණික් හැටියට බුදුහාමුදුරු සමාන කළා. උපමා කළා. පහරාද ඉමස්මින් ධම්ම විනේ සත්තමෝ අච්චරියෝ අබ්බුතෝ ධම්මෝ මේ තමයි මගේ ධර්ම විනේ තිබෙන අසිරිමත් හත්වෙනි කාරණය මහමූදේ ඔබතුමා කිව්වා නොඑක් දිනාට වාසස්ථාන කියලා. නොඑක් සත්වයන්ට වාසස්ථාන. ඒ වගේ මගේ ධර්ම විනයේ තිබෙනවා බොහෝ දිනාට වාසස්ථාන. පහරාද මේ ධර්ම විනය මහත් වූ භූතයන්ගේ වාසස්ථානය. මගේ ධර්ම විනයේ ඉන්නවා සෝවාන් වෙච්ච උත්තමයෙක්. සෝවාන් වෙන්න උත්සාහ කරන උත්තමයෙක්. සක්‍රුදාගාමි වෙච්ච උත්මයෝ ඉන්නවා. සක්‍රුදාගාමි වෙන්න උත්සාහ කරන උත්මයෝ ඉන්නවා. අනාගාමි වෙච්ච උත්මයෝ ඉන්නවා. අනාගාමි වෙන්න උත්සාහ කරන උත්මයෝ ඉන්නවා. රහත් උත්මයෝ ඉන්නවා. රහත් වීමට උත්සාහ කරන උත්තමයෝ මගේ මේ ධර්ම විරේ ඉන්නවා. මහමෝදේ විවිධ අය ජීවත් වෙන ස්ථානයක් වගේම මගේ ධර්ම විනීත් මෙන්න මේ කියන උත්මය වාසය කරනවා කියලා බුදුහාමුදුරුව මේ කාරණා අට පැහැදිලි කළා. පින්වතුනි මේ අනුව පහරාද අසුරයන් මහා මොහොත කෙරෙහි ඇලී ගැලී වාසය කරන්නේ මහා මොහොතේ තිබෙන අසිරිමත් අද්භූත ලක්ෂණ අටක් නිසා බව පැහැදිලි කළා. බුදුරජාන් වහන්සේ පහරාදට දේශනා කළා ධර්ම විනයෙහි භික්ෂුන් වහන්සේලා සැදී පැහැදී කටයුතු කරන්නේ ඇලී ගැලී ජීවත් වන්නේ මේ ධර්ම විනයෙහි තිබෙන අසිරිමත් ලක්ෂණ අටක් නිසා බව දේශනා කළා. නැවතත් අපි මතක් කළොත් පින්වතුනි සාරාංශ වශයෙන් භික්ෂුන් වහන්සේලා යම් ධර්ම කෙනෙකු දැක දැක මේ ශාසනයෙහි සිත් අලවා වාසය කරනවා නම් මේ අටවැදෑරුම් අසිරිමත් අද්භූත ධර්මය හැටියට තයන් වහන්සේ දේශනා කළේ ඒ කාරණා නැවත අපි මෙනෙහි කරගත්තොත් මේ ධර්ම විනයේ අනුපිළිවෙලක් තිබෙනවා. ඒ වගේම මේ ධර්ම විනයේ ශික්ෂාපද ඉක්මවා යන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා. දුසිල්වතුන් සමග වාසය කිරීමක් නැහැ. ඒ වගේම සිව් කුලයෙන් පැවිදි වෙච්ච සියලුම දෙනා මේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණාට පස්සේ ඒ මුල් නම් ගම් පෙළපස් සියල්ලක්ම ඉවත් කරගන්නවා. ගංගා ජලයෙන් මුහුද පිරුණත්, වැසි ජලයෙන් පිරුණත් මහ මුහුදේ අඩුවක් නැහැ. පිරුණු බවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම නිවන් අවබෝධ කරගත් පිරිස් වැඩි වුණාට නිවනේ පිරීමක් දකිට ලැබෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට නිවනට යන්නට පුළුවන්කම තිබෙනවා. නිවන් අවබෝධ කරගන්නට හැම දිනාටම පුළුවන්කම තිබෙනවා. ධර්ම විනය ඇත්තේ එකම විමුක්ති රසයයි. ධර්ම විනයේ වටිනා ධර්ම කරුණු තිබෙනවා සතර සතිපට්ඨාන ආදී සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලින් මගේ මේ ධර්ම විනය නැමැති මහ මුහුද සමන්විත වෙලා තිබෙනවා. ඒ වගේම ධර්ම විනය වගේම මේ ධර්ම විනයෙහි සෝවාන් ආදී පුච්චලයෝ ඉන්නවා උත්තමයෝ ඉන්නවා ඒසා පහරාද අනුපිළිවෙලින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුයි එක විටම රහත් වීමට නොහැකි උවද පිළිවෙලින් ගමන් කළොත් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන පිළිවෙලට ගමන් කළොත් පිළිවෙලෙන් මහා මුහුද ගැඹුරු වන්නාසේ මේ ධර්ම විනේද පිළිවෙලෙන් ගමන් කළොත් ඔබට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණය උන්වහන්සේ දේශනා කළා. එනිසා සුපින්වත්නි ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාද අනුපිළිවෙලෙන් අනුපුබ්බ ශික්ෂා පුරලා අනුපුබ්බ ක්‍රියා සම්පූර්ණ කරලා අනුපුබ්බ ප්‍රතිපදාව අනුව ගමන් කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවන් සුව අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ රත්මලාන ශ්‍රී රත්නාරාමයේ බුර්ලස්ගමුව ශ්‍රී සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති වස්නාහිර පළාත සහිත කොළඹ නවතොට මුනේ ප්‍රධාන අධිකරණ සංකනායක අධ්‍යාපන ප්‍රති පූජනීය සූර්යගොඩ සිරිධම්ම ස්වාමීන් වහන්සේ Thank you.